පින්පව් පිළිබඳ විශ්වාසය සම්මාදිට්ඨිය අත්‍යවශ්‍ය අංගයක් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. භාග්‍යවත් වාසනාවත් පිනෙන් තුලින්ම මතුවෙන එකක් බවත් අභාග්‍යවත් අවාසනාවත් පවෙහි අනිවාර්ය ප්‍රතිවිපාක බවත් විශ්වාස කිරීම යහපත් බෞද්ධ ජීවිතයක මූලික સિદ્ધාන්තයක් ඒ સિદ્ધාන්තය අනුව ජීවිතය ගෙවන කෙනෙකුගේ මෙලවත් පරලොවත් ඒ කෙනෙකුට මෙලවත් පරලොවත් සතුටු විය හැකි බව ප්‍රකාශ කරන ගාථාවකුයි අද අපි මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනේ පිඬු සිටානන්ගේ සුමනානමැති දියණිය අරමුණු කරගෙනයි. සවැත් නුවර විසාකා උපාසිකාවත් අනේ පිඬු මහ සිටානනොත් තම තමන්ගේ නිවෙස්වල දිනපතාම 2000ක් පමණ සංඝයා වහන්සේලාට දන් දීමේ සිරිත පැවතුණා. කොටින්ම කියතොත් දාන ශාලාවල් වගේ යේ සිටු මැදුරු දිනපතා ඒ විදිහට දන් දුන්නාට මොකද දිනපතාම දාන සංවිධානය කරන්න ඒ අයට අවකාශය ලැබුණේ නැහැ මොකද සවැත් නුවර ලොකු දාන පින්කම් පවත්වන අය බොහොම උනන්දු වුණා මේ දෙන්නාගෙන් කෙනෙක් තමන්ගේ දාන පින්කමට පමුණුවා ගන්න දාන සංවිධාන කටයුතු සඳහා විසාකාවත් අනේ පිණුසිට ආනුත් සංඝයා වහන්සේලාගේ අවශ්‍යතාවන් කැපසරුප් දේ පිළිබඳව රුචි අරුචිකම් දේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන නිසා එතකොට තම තමන්ගේ නිවෙස්වල දිනපතා දාන සංවිධාන කටයුතු තමන්ට කරන්න ලැබෙන නිසා ඒ අය තමන්ගේ දූ දරුවන් ඒ සඳහා යොදවා ගත්තා. විසාකා මහ උපාසිකාව තමන්ගේ පුතෙකුගේ දියණියක් ඒ කටයුත්ත සඳහා යෙදුවා වගේ ආනේපිඬු සිටානුත් තමන්ගේ වැඩිමල් දියණිය වන මහා සුභද්‍රාව දාන සංවිධාන කටයුතු සඳහා යෙදෙව්වා. නමුත් ඒ තැනැත්තිය සංඝෝපස්ථාන කටයුතු කරමින්ම ධර්මය අසමින් සෝවාන් තත්වය ලබාගෙන පසුව විවාහ ජීවිතයට ඇතුළු වන නිසා ඊළඟට දෙවනුව චූල සුභද්දාව ඒ දාන සංවිධාන කටයුතු කරා. එයත් ඒ වගේම සෝවාන් තත්වයටපත් වෙලා පසුව විවාහ ජීවිතයට ඇතුළු වන නිසා ඒ කටයුත්ත පැවරුනේ සුමනානමැති ඒ බාල දියණියටයි. ඒ තැනැත්තිය විවාහ ජීවිතයට ඇතුළු වුණේ සංඝෝපස්ථාන කටයුතු කරමින්ම සකදාගාමී තත්වයටත්පත් වෙලා එක්තරා අවස්ථාවක හදිසි ආබාධයක් නිසා බරපතල ආබාධයක් නිසා මරණාසන්න වෙලා පියාණන්ට පණිවිඩය ඇරියා ඒ අවස්ථාවේ අනේ පිඬුසිතානන් වෙන නිවසක දාන සංවිධාන කටයුතු වල නිරත වෙලා හිටියේ පණිවිඩ ලැබුණ හැටි අනේ පිඬුසිතානන් ආවා ආපු හැටි ඇහුවා මොකද දුව සුමනා කියලා මෙතනත්තිය අහනවා මොකද මල්ලි කියලා එතකොට ඔබ අයි දුව නන් දොඩන්නේ කියලා අහුවාම නෑ මල්ලි මම්මා නන් දොඩන්නේ නෑ කිව්වා. මොකද දුව බය වෙලා වගේ මරණයට බයද කියන එකයි ඇහුවේ. එතකොට නෑ මල්ලි මම බය නැtei කියලා ඒකම කලුරිය කළා. එතකොට ඒ සිතානන්ට ලොකු ෂෝකයක් ඇති වුණා. මේ තරම් මේ හිරියෝතප් සහිත මේ මගේ දිවණිය මැරෙන අවස්ථාවේදී සිහිකල්ව මේ විදිහට නන්දොඩමින් කලුරිය කළා කියලා ආදාන කටයුතු නිම කළ ඉවරලා බුදු පියාණන් වහන්සේ දකින්න ගියා. අඬමින්ම බොහොම දුකසේ බුදු පියාණන් වහන්සේ අසනවා මොකද සිතානෙනි මේ දුකින් දුම්නස්ව අඬමින් ආවේ කියලා. මගේ බාල දුව කලුරිය කළා කියලා කිව්වා. ඇයි සිතානන් දන්නේ නැද්ද හැමදිනාටම මරණය පොදු බව? ඒක නම් මම දන්නවා ස්වාමීනි. නමුත් මගේ දියණිය මෙන්න මේ විදිහට මරණ අවස්ථාවේ සීවි කල්වනන් දොඩෝමින් කලුරිය කළා ඒක ගැනයි මට කනගාටුව කියලා කිව්වා. එතකොට මොකද්ද ඒ කිව්ව දේවල් කියලා ඒ වචනේ ඇහුවා වචන ප්‍රශ්න උත්තර වශයෙන් මොනවද කිව්වේ කියලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා නෑ සිතානෙනි නුඹට ඒ දියණිය මල්ලි කියලා කිව්වේ නුඹ බාල නිසායි. මාර්ගඵල වලින් බලනකොට ඔබ සෝවාන් ඵලයේ දුව සකදාගාමි ඵලයේ ඒක නිසා එහෙම මල්ලි කියලා අමතුවේ. කියලා ඉතින් ඊළඟට ඒ සිතානන්ගේ ශෝකය සංසිඳවලා හිතානන් ඇහුවා කොහෙද දැන් ඒ තැනැති උපන්නේ කියලා තුසිත දිව්‍ය ලෝකේ කිව්වා. ඉතින් ඊළඟට කියනවා මේ නෑයන් අතරත් බොහොම සතුටුව හොඳ ජීවිතයක් ගත කළා සතුටුවෙන් ඉඳලා මගේ දියණිය සතුටු වෙන තැනකම උපන්නා කියලා සතුට ප්‍රකාශ කරයි සියස් සිතානෙනි. යම් කෙනෙක් අප්‍රමාදීව ධර්මයේ දෙනව නම් ඒ තැනැත්තා උතැනැත්තිය මෙලොවත් පරලොවත් සතුටු වෙනවා කියන අදහස දෙමින් අර අපි කලින් ප්‍රකාශ කළ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාලා ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤෝ උභයත්ථනන්දති කරන ලද පින් නැති තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා පරලොවත් සතුටු වෙනවා මේ දෙලොවදීම සතුටටපත් වෙනවා පුඤ්ඤම් මේ කතන්ති නන්දති මෙලොවදී සතුට වෙන්නේ මා විසින් පින් කරන ලදී කියන මා පින් කළා කියන හැඟීම තුලින් සතුට ලබනවා මෙලොවදී බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ සුගතියට ගියාට පස්සේ පරලෝකදී සුගතියට ගියාට පස්සේ වඩා අත්සතුටු වෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පින්වලාගේ ප්‍රකාශ කරන ගාථාවක් වදාලා ඉතින් මේ කථාන්තරයේ තුල තියෙන්නේ බොහොම සුළු සිද්ධියයි බැලුවාම සුමනාවගේ අවසාන වචන කීපය විතරයි මෙතන සටහන් වෙන්නේ නමුත් ඒක තුලින් අපට හඳුන ගන්න පුළුවන් මේ සුමනාව ඥානවන්ත තැනැත්තියක් බව. මරණ අවස්ථාවේදී තමන්ගේ පියාට ධර්ම ප්‍රහේලිකාවක් හිත යොදන්න ධර්ම ප්‍රහේලිකාවක් ඉදිරිපත් කළයි මැරුණේ. ඒ වගේම හොඳ සිහියෙන් සාමාන්‍යයෙන් හිතන්නේ සිහි විකල්ව කිව්ව වචනේ කියලා. නමුත් යම් කිසි ගැඹුරු අදහසක් ඒ තුලින් ඉදිරිපත් කළේ බාල දියණිය වුණාට අනිත් දියණියන් දෙදෙනාට පමණක් නොවේ තමන්ගේ පියාටත් වඩා වැඩිමල් මාර්ගඵල අතින් ලෝකෝත්තර ගුණ අතින් වයෝ වෘද්ධ භව කෙසේ වෙතත් ගුණ වෘද්ධ තපෝ වෘද්ධ ඒ ගුණයෙන් බලනකොට වඩා වැඩිමල් නිසායි මල්ලි කියලා ඇමතුවේ පියාට. ඒ වගේම මා මරණයට බය නැහැ කියලායි මරණයට මුහුණ දුන්නේ. ඒ තුලින් අපට තේරෙනවා ශ්‍රේෂ්ඨ චරිතයක් බව ඊතනැත්තියගේ. එතකොට ඊළඟට අපි කල්පනා කරලා බලමු. දැන් දාන සංවිධාන කටයුතු යයිට පැවරිලා තිබුණේ. මේ පින්නතුන් දන්නවා බුදු පියාණන් වහන්සේගේ මේ දේශනා කරලා තියෙන ධර්මය තුල තිබෙනවා පින් කිරීමේ ක්‍රම ආකාර 10ක්. දස පුණ්‍යක්‍රියා වස්තු කියලා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් වීම, ඊළඟට වතාවත් කිරීම, ගරු බුහුමන් කිරීම, ධර්මයේ දෙසීම, ධර්මයේ ඇසීම, ඊළඟට තමන්ගේ දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටිය ඍජු කර ගැනීම කියලා ওই විදිහට කාරණා 10ක් ධර්මයේ පින්කම් හැටියට දක්වනවා. මෙන්න මේ කාරණා 10ම සම්පූර්ණ කරගන්න පුළුවන් පරිසරයකයි අය ජීවත් වුනේ. බුද්ධ කාලයේදී නිතිපතා බුද්ධ උපස්ථාන සංඝෝපස්ථාන කටයුතු කරමින් දාන සංවිධාන කටයුතු කරමින් ජීවෙන්න කෙනෙකුට ඒ විදිහේ අර දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ඡාපචායන්ච දේශනාසුති දිට්ඨිජෝ කියලා කියන දසපින් කිරියවත්ම සම්පූර්ණණය කරගන්න පුළුවන් අවස්ථා තිබුණා. ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාලයේ තමයි මේ පුණ්‍යක්‍රියා 10ම හරියාකාර සම්පූර්ණ කරන්න පුළුවන් වන්නේ. සාමාන්‍ය ලෝකයා රැස් කරගත යුතු දේ හැටියට රැස් කරලා තැන්පත් කරගත යුතු දේ හැටියට සැලකන්නේ ධන ධාන්‍ය රන් රිදී මුතු මැණික් ආදියයි. නමුත් මේ ධර්මානුකූල බුදු පියාණන් වහන්සේ දක්වනවා අර විදිය ධන සම්පත් මෙලොවට පමණයි සීමා වෙලා තිබෙන්නේ. දීර්ඝ කාලයක් සංසාරයේ භවෙන් භවයට යන සත්වයාට නියම ආකාරයෙන්ම ප්‍රයෝජනවත් වන්නේ මෙලොවත් පරලොවත් දීර්ඝ කාලයක් Tamanට උපකාර වශයෙන් පිළිහිටන්නේ Taman රැස් කරගත්ත පුණ්‍ය සම්භාරයයි පුණ්‍ය නිධානයයි එතකොට මේ ධන නිධානත් පුණ්‍ය නිධානයත් අතර වෙනස ධර්මයේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා ධන නිධානය මෙලොවට සීමා වෙනවා වගේම රජ බිය හොර බිය ගිනි බිය ජල බිය ආදී ඒවට අහු වෙලා විනාශ වෙලා යනවා ජීවත් වෙ ඉන්න කාලයේදී පවා නමුත් පුණ්‍ය නිධානයේ රජුන්ටවත් හොරුන්ටවත් ගන්න බෑ ගින්නට ජලයට අසු වෙලා විනාශ වෙන්නේ නැහැ ඒක අනුගාමික නිධානයක් හැටියට තමා පසුපසම යනවා කියලා ওই විදිහට පුණ්‍ය නිධානයේ ඇති වටිනාකම කොතිකුත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ඒ වගේම අපි දන්නවා දැන් මෙතනත් කියවෙනවා කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති කියලා ජීවිතයක වාසනාවක් වාසනාවන්ත ජීවිතයක් කියලා අපිට කියන්න පුළුවන් වන්නේ කරන ලද පින් නැති බවයි. කරන ලද පින් නැති තැනත්තා මෙලොවත් පරලොවත් සතුටු වෙනවා. දැන් අපි දන්නවා මංගල සූත්‍රයේ කියවෙනවා පුබ්බේචකත පුඤ්ඤතා කියලා මංගල කාරණයක්. පෙර කරන ලද පින් නැති බව. මේ ජීවිතයට හොඳ පදනමක් පෙරල කරන ලද පින් නැති බව. එතකොට පෙර කරන ලද පින් නැති බව කියන එක ලැබෙන්නේ අතීතයේ පින් කළා තියෙනවා නම් පමණයි. මෙතනින් ජීවිතය කෙලවර වෙන්නේ නැත්නම් ඊළඟ ජීවිතයට අපි මේ කරන පිනත් අර විදියට පදනමක් වෙනවා ඊළඟ ජීවිතයට සංසාරේ කොටින්ම කියතොත් අපේ වාග්ය වාසනාව කියලා අපි සලකන හිටි ගමන් කඩා වැටෙනවා කියලා හිතන දේ ඒ වාග්ය හැම එකක්ම යට තිබෙන්නේ අතීතයේ කරන ලද යම්කිසි පුණ්‍ය කර්මයක්. ඒ විදිහට කල්පනා කරලා බලනකොට ඒකෙම අනිත් පැත්ත තමයි පින් පුණ්‍ය ශක්තිය නැති වුණ හැටිය හරියට අර අහසේ පියාසර කරමින් තිබුණු ගගන යානයක් ගුවන් යානයක් තෙල් ඉවරුණාට පස්සේ බිම වැටෙනවා වගේ මහා ධන සම්පත් ඇතිව ඉහළින්ම නිලතල ඇතිව වැජඹුණු අය හිටි ගමන් විනාශ මුඛයටපත් වෙනවා අපට ඒවා හේතු පෙනෙන්නේ නැහැ නමුත් බුදු කෙනෙකුට අභිඥාලාමීට පෙනෙනවා ඇති අර ඒ ලැබුණු தত্ত্ব නිසා නිලතල නිසා පින් කිරීමෙහි ප්‍රමාදයට වැටිලා තෙල් ඉවර වෙනකන් දන්නේ නැහැ ගගන යානය පහත් වෙනවා. නිකම්ම නෙවෙයි ගිනි ජාලා මැද. ඔන්න ඔය විදිහේ ජීවිත ගැන අවාසනාවන්ත ජීවිත ගැන ඒ සිද්ධි පමණයි අපට ආන්න ලැබෙන්නේ. ඒවා තුල තියෙන ධර්මතාව අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ නිතර ප්‍රකාශ කළේ නුවණැති පුද්ගලයා නිතරම නිරන්තරයෙන්ම පින් කිරීමේ අප්‍රවාද වෙනවා කියලා. Taman දන්නේ නැහැ Tamanගේ තැන්පතු Tamanගේ නිධානය බැංකුවේ දැන් කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒව ගැන සලකන්නේ නැතුව ප්‍රමාදයේ වැටිලා අතීතයේ ගෙන ආපු පුණ්‍ය ශක්තිය නිසා සැප සම්පත් විඳින්මින් හිටියොත් අන්න අර විදියට භයානක පරිහානියකට සමහරටපත් වෙන්න පුළුවන්. කොටිම කියතොත් පුණ්‍ය ශක්තියේ තිබෙන වටිනාකම කොයිතරම්ද කියතොත් දැන් කෙනෙක් උත්පත්තිය ලැබලා තියෙන පුණ්‍ය කර්මය සුළු පිනක් තිබෙනව නම් Taman මේ ජීවිතේ පින් කළොත් ඒක උපත් හම්බක කර්ම වශයෙන් ඒක උපකාර වෙනවා ඒ ජනක කර්ම හැටියට තමන් අරගෙන ආපු උත්පත්ති පින ශක්තිමත් වෙන්න. තවත් සමහර විට තමන්ගේ අකුසල කර්ම තිබෙනවා නම් තමන් කරන පින්කම් වලින් ඒවා කැපිලා ගිහිල්ලා උපපීඩක වශයෙන් ඒ අකුසල කර්මයේ බලය බිඳෙනවා. තවත් සමහර විට අකුසල කර්මයක් සම්පූර්ණයෙන්ම ඒකේ ශක්තිය විනාශ කරන්නත් පුළුවන් උපඝාතක වශයෙන්. ওই විදිහට කර්මයේ විවිධ ශක්තියින් විවිධ කෘත්‍යයන් ධර්මයේ ප්‍රකාශ කරනවා. අපි ඒ තුලින් තේරුම් ගන්න ඕන මේ පුණ්‍ය නිධානය තමයි මිනිස්සුගේ ජීවිතයට ඊ타මත්ම වටිනා නිධානය. අනෙක් කොයි දේවල් අඩු වුණත් පින් කිරීම ඥානවන්ත පුද්ගලයාට පින් කිරීමට අවස්ථාවල් තිබෙනවා. මුදලින් පමණක් කරන දෙයක් නෙවෙයි. දැන් මෙතන මේ කියාපු කාරණා දාන සීල භාවනා ඒ වගේම අර වතාවත් කිරීම ආදී ඒ කටයුතු ඒව ගැන හිතලා බලනකොට ඊය පැහැදම් වෙන දේවල්ම නෙවෙයි. නුවණ තිබෙනවා නම් ශ්‍රද්ධාව තිබෙනවා නම් පින් රැස් කිරීමේ අප්‍රමාදව කටයුතු කරන්න ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා. ඒ අතින් බලනකොට ඒ පින් කිරීමේ අනිත් ආනිසංසය තමයි මෙලොවම. අර පවක් කළා නම් පසුතැවිල්ල එතන ඉඳලම තියෙන්නේ. කළ අවස්ථාවේ ඉඳලම පසුතැවිල්ල හිත දන්නවා. Taman වැරද්දක් කර බව. පින් කරත නැත්තාට කළ අවස්ථාවේ ඉඳලම ඒක විශාල සහනයක්. හිතන හිතන වෙලාවේ ඒක තුලින් පොලි වගේ උනාගෙන යනවා තවත් පින් සිතිවිලි රාශියක්. තව තවත් පින් කිරීමට උනන්දු වෙනවා. අන්නේ විදිහේ ධර්මතාවක් තිබෙනවා මේ පින් පිළිබඳව. එතකොට පිනෙහි වටිනාකම තේරුම් ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ අවධියේ ඇතම් කෙනෙක් දැන් මේ ඇත්ත වශයෙන් කියනවා නම් පින මේ ඊළඟ ජීවිතයකට උපකාර වෙන දෙයක් පමණක් නෙවෙයි. දීර්ඝ කාලයක් සංසාරයේ Taman බලාපොරොත්තු වෙන යම් ඉලක්කයක් තිබෙනවා නම් බුදුපසේ බුදුරහත් ආදී ඒ ඉලක්ක පවා සම්පාදනය කර දීමට සමත් දෙයක් මේ පින කියන එක. ඒ ඉලක්ක සම්පාදනය කරගන්න නම් ඕන කරන්නේ Taman දැඩිව යම්කිසි අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඒ තුලින් ඇති කර ගැනීමයි. ඒ තුලින් පුළුවන් ඒ පින් යොමු කරන්න. Taman බලාපොරොත්තු වෙන ඉෂ්ටාර්ථය සාක්ෂාත් කර ගැනීම සාර්ථක කර ගැනීමට. දැන් මේ පින තුන අහලා තිබෙනවා ප්‍රනිදි කියලා වචනයක් කියනවා. බුද්ධත්වයට සඳහා ප්‍රනිදියක් ඇති කර ගන්නවා. මම බුදු වෙම්වා කියලා පතා ගන්නවා. දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. ඊළඟට ඒ ප්‍රනිදියට ඔක්කොම උරාගෙන එනවා අර කරන කුසල කර්ම ටික පාරමී හැටියට. ඒ විදිහටම තමයි අර තමන් යම්කිසි ප්‍රනිධියක් යම්කිසි අර යොමුමක් ඇති කරගත්ත නම් හිතෙන් ඒ යොමුවට අර තමන් කරන පින්කම් වල සාරය ඇදිලා ඇවිල්ලා තමන්ට අවසානයේ සංසාර දුක කෙලවර කරන්න පවා ඒ පින් උපකාර වෙනවා. එහෙම නමුත් ඇතම් කෙනෙක් මේ කාලේ කල්පනා කරනවා පින් කිරීම කියන එක සාමාන්‍ය ඔය අඥාන මෝඩ ශ්‍රද්ධාව විතරක් තියන අයගේ ක්‍රියාවක්ය ඒක සසර දික්කරන එකක් කියලා. ඒක වැරදි වැටහීමක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන මධ්‍යම ප්‍රතිපදාව හරියාකාර තේරුම් නොගැනීම නිසා ඒක වෙන්නේ. අපි ටිකක් කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන මූල ධර්ම. මොකද ඒක වැදගත් වෙනවා අප අප තුල බොහෝ විට ඇතිවන මේ පින් කිරීම ආදී පිළිබඳව ඇති වෙන සැක දුරු කරගන්න. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව මේ පින තුන් අහලා තිබෙනවා. ලෝකයේ තිබෙන අන්තගාමී දෘෂ්ටි දෙකක් මැදින් එහෙම නැත්නම් ඒවා ඉක්මවල යන විදියේ වටිනා මැදුම් මගක් කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ අන්තගාමී දෘෂ්ටි හැටියට දක්වන්නේ උච්ඡේද දෘෂ්ටියයි ශාස්ත්‍රත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ පින්වතුනි අපි මලාට පස්සේ මෙතනින් ඒ ජීවිතය කෙලවරයි නැවත උත්පත්තියක් නැහැ මෙලොවක් පරලොවක් කියලා ભેදයක් නැහැ කියන ඒ අදහසයි ඊළඟට ශාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ දිගින් දිගට යන සදාකාලික නිත්‍ය ආත්මයක් අප තුල තිබෙනවා කියන එකයි. ඒ දෙකම අන්ත හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන මදුම් පිළිවෙත මොකක්ද කියලා ඊළඟට අපි ටිකක් විමසලා බලමු. සම්මා දිට්ඨිය ම තමයි එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙත හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වෙන්නේ සම්මා දිට්ඨියෙන්, හරි දැක්මෙන්. මේ හරි දැක්මේ අංශ දෙකක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මහණෙනි මම සම්මා දිට්ඨිය දෙයාකාරයයි කියලා ප්‍රකාශ කරමි. මේ දෙයාකාරය මොකක්ද? එකක් තමයි මෙන්න මෙහෙමත් සම්මාදිටියක් තියෙනවා ඒක හඳුන්වන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා. සාසවා කියලා කියන්නේ ආශ්‍රව සහිතයි. සංසාර සත්‍යයන් තුල තිබෙනවා සංසාර සත්‍යයා මත් කරලා ඇදලා ගන්න විදිහේ බලවේග තුනක් කාමයන්ට ඇදෙන ගතියක් තියෙනවා කාමාසව භවාසව පැවැත්මට ලැබී පැවැත්ම ලබා ගන්න පැවැත්මට කැමති භවාසව අවිජ්ජාසව අවිද්‍යාවට අඳුරට ඇදිලා යනවා ඔන්න ඒ විදිහ ආශ්‍රව මත් කරන විදිහේ ස්වභාවයක් තිබෙනවා එතකොට මේ කියන සම්මාදිට්ඨිය සාසවයි ආශ්‍රව සහිතයි ඒක පිළිගන්නවා නමුත් පුඤ්ඤ භාගියා පුඤ්ඤ භාගියා කියලා කියන්නේ පින් පැත්තේ නඹුරු පුඤ්ඤ භාගියා. ඊළඟට කියනවා උපදි වේපක්කා. උපදි කියලා කියන්නේ උපදි සම්පත් එහෙම කියලා කියන්නේ දැන් ජීවිතයක කෙනෙක් උපදිනවා නම් ජීවිතයකට උපකාර වෙන ජීවිතේ හරියාකාර පවත්වන්න උපකාර වෙන භවභෝග සම්පත් ඊළඟට ඉන්ද්‍රිය විකලත්වයක් නැති ජීවිත ඒ විදිහේ සම්පatti ලැබෙන්නේ ඒවට කියන ඒ සම්පatti වලට උපදි කියලා කියනවා. එතකොට අර මේ සම්මාදිටිය තුලින් කරන්නේ ඒවා ආශ්‍රව සහිත තමයි. නමුත් ඒවා පිනට නැඹුරුයි. ඒ වගේම උපති සම්පත් ලබා දෙන සංසාරේ නිවන් දකින කෙනෙකුට පවා හොඳ ජීවිතයක් ඇත්නම් ඒ කටයුතු සඳහා කරදර නැතුව ඒ බණ භාවනා ආදී යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ උපදිවියේ පක්කා. ඊළඟට අනිත් සම්මාදිට්ඨිය හඳුන්වන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඒක ආර්ය සම්මාදිට්ඨිය. ඒ වගේම අර කියාපු ආශ්‍රවයන්ගෙන් මිදිලා අනාසවා. ඊළඟට ලෝකුත්තරා මග්ගංගා ලෝකෝත්තර මාර්ගයේ අංගයක්. ඒක ගැඹුරු දෙයක්. ගැඹුරු පැත්තක් එතන කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ අංගයක්. ඇත්ත වශයෙන් පින්නතුනි මෙන්න මේ කියාපු සම්මාදිට්ඨියේ අංශ දෙකෙන් අර කියාපු අන්ත දෙක ඉවත් වෙනවා. කොහොමද ඉවත් වෙන්නේ? උච්ඡේද දෘෂ්ටිය ගත්තු කෙනා මෙතනින් ජීවිතය කෙලවරයි තවත් උපදින්නේ නැහැ කියන අදහස පිට පින්පව් පිළිබඳ විශ්වාසය අතහරිනවා හොඳ නරක පිළිබඳ විශ්වාසය නැති කරගන්නවා ඊළඟට කරන්නේ මොකක්ද ඉන්න තාක් ඕන හැටියට අපරාධ කරමින් හරි හොඳින් හෝ නරකින් හරි සැප විඳිනවා. ඒක නිසා තමයි දැන් ඔය මේ පිනතුන් අහලා තියෙනවා කාමසුකල්ලි කාණියෝගිය. කාමසුකල්ලි කාණියෝගිය කියලා කාමෙහි ඇලී ගැලී සිටීම තමයි උස්චේද දෘෂ්ටිය ගත්තු, ඒ වැරදි දෘෂ්ටිය ගත්තු කෙනාගේ ජීවන ප්‍රතිපදාව. ඒ ජීවන ප්‍රතිපදාව ප්‍රකාශ කෙරෙන පැරණි ශ්ලෝකයක් තිබෙනවා. ඒක ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. සංස්කෘත සාහිත්‍යයේ තිබෙන විදිහට පැරණි ශ්ලෝකයක් තිබෙනවා. ඊටාම කෙටියෙන් ලස්සනට පෙන්눔 කරනවා. අර කාමසුකල්ලිකාණ යෝගී අන්තය ගිය කෙනාගේ ජීවන පරමාර්ථය. යාවත් ජීවේත් සුඛං ජීවේත් ඍණං කృత్వాපි ඝෘතං පිවේත් භස්මී භූතස්ය දේහස්ය පුනරාගමනං කුත ජීවත්ව ඉන්න තාක් හොඳට සැප විඳින්න ඕන යාවත් ජීවේත් සුඛං ජීවේත් හොඳට සැප විඳින්න ඕන ඍණං කృత్వాපි ඝෘතං පිවේත් ණයට අරගෙන හරි ගිතෙල් බොන්න ඕන ඒ ගිතෙල් කියලා කියන්නේ අර සුඛෝභෝගී බව පෙන්눔 කරන දෙයක්. බොහොම ධනවත් අය නිතර ගිතෙල් පාවිච්චි කරා. ඒක නිසා ණය වෙලා හරි Tamanට නැත්නම් ණය වෙලා හරි ඒක ආය ණය ගවන්න වෙන්නේ නැහැ. නැවත උත්පත්තියක් නැහැනේ. ණය වෙලා හරි ගිතෙල් බොන්න ඕන. මොකද හේතුව භස්මී භූතස්ය දේහස්ය මරුණට පස්සේ ශරීරය දැව්වට පස්සේ ඒ ශරීරය පුනරාගමනංකුත් ආයෙ එන්නේ කොහොමද? ඔන්න ඒ දෘෂ්ටිය එතකොට උච්චේ දෘෂ්ටිය නිසා කාමසුකල්ලි කාණියෝගේ ගිහිල්ලා එරෙනවා. ඊළඟට අනිත් දෘෂ්ටිය මොකක්ද? ඒක අර නිගණ්ඨයින් අතර එහෙම තිබුණු එකක්. ශාස්ත්‍රත දෘෂ්ටිය. ඒ අය කලේ මේ අපේ ශරීරය තුල තිබෙනවා නිත්‍ය ආත්මයක්, සදාකාලික ආත්මයක්. මේක ශරීරයෙන් මුදා ගන්න ඕන කියලා නොයෙකුත් විදිහේ අජ්‍යවෘත, ගෝවෘත, විදියට එළුවන් හැටියට, බල්ලන් හැටියට, ගවයින් හැටියට මහා දුෂ්කර වෘත රකිමින් ශරීරයට දුක් දෙමින්, වද හිංසා කරමින් අර ආත්මය ගලව ගන්න උත්සාහ කළා. ඒකට කියනවා අත්ති කියලා මතානියෝග කියලා. අත්ත කියලා මතානියෝග පමණට වඩා ශරීරයට දුක් දීමේ ප්‍රතිපත්තියේ ඒ අන්තයට ගියා අන්න අර ශාස්ත්‍ර දෘෂ්ටිගත් අය. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ සම්මා දිට්ඨියේ අර දෙවෙනි පැත්තෙන් ඒ කියන්නේ අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන ජඟුරු පැත්තෙන් කෙරෙන්නේ මොකක්ද? අන්න අර නිත්‍ය ආත්මයක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරනවා. එතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම අර පටිච්ච සමුප්පාද කියලා කියන ගැඹුරු ධර්මයයි හේතු ප්‍රත්‍ය අනුව පැවැත්ම සිදුවෙන බවත් ඊළඟට කොටින්ම කියතොත් සම්මාදිට්ඨිය අරියා අනාසවා සම්මා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන සම්මාදිට්ඨිය හඳුන්වනවා නම් හඳුන්වන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය තුලින් මුළු මහත් පංචස්කන්ධයම දුකක් ඒකට යටින් තිබෙන තණ්හාවයි තණ්හාව සංසිඳ වීම නිවනයි නිවනට මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා කියන මෙන්න මේකයි දෙවෙනි සම්මාදිට්ඨිය. එතකොට මේක තුලින් කෙරෙන්නේ මොකක්ද? නිත්‍ය ආත්මයක් ප්‍රතික්ෂේප වෙනවා. මෙතන ආත්මයක් නැහැ. ආත්මයක් නැති වුණා කියලා අඬන්න දෙයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් තිබෙන්නේ පංචස්කන්ධයක් හේතු ප්‍රත්‍යයන් නිසා පවතින ගොඩවල් පහක් පමණයි. අන්න එතකොට ඒක තුලින් අර නිගණ්ඨයින්ගේ ශාසත දෘෂ්ටිය ඒ වගේම අර අත්ති කියලා මතානියෝගේ ඒකත් ප්‍රතික්ෂේප වුණා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව මහ පුදු මන්දමේ මැදුම් මඟක්. ඒ මැදුම් මඟ හඳුන්වනවා තවත් පද කීපයකින් බුදු පියාණන් වහන්සේ නිතර ප්‍රකාශ කරනවා මේ මගේ ශාසනයේ තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අනුපිළිවෙලින් ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් යන හික්මීමක්ය අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්ය අනුපිළිවෙලින් යන වැඩපිළිවෙලක්ය ක්‍රියා ප්‍රතිපාටියක්ය ක්‍රියාදාමයක්ය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එතකොට මේ අපි නොයිකුත් pāli වචනත් එක්ක ඉදිරිපත් කරපු මේ කාරණා ටික ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ලස්සන උපමාවක් ධර්මයේ සඳහන් වෙන ඕගතරණ සූත්‍රයේ එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක් බුදු පියාණන් වහන්සේට දෙවිවරුන් අමතන්නේ ආමන්ත්‍රණය කරන නිදුකාණෙනි අපි සිංහලට ඒක ගන්න නිදුකාණෙනි කියලා නිදුකාණෙනි ඔබ කෙසේද මේ සැඬ වතුරෙන් එතර වුනේ කියලා ඇහුවා මේ සැඬ වතුර කියලා කියන්නේ පින්වතුනි මේ සාංශාරික සත්වයා ගසාගෙන යන සැඬ වතුරු හතරක් ධර්මයේ දක්වනවා කාමෝග භවෝග දිඨෝග අවිජ්ජෝග කියලා. කාම නැමැති සැඬ වතුරකට ගසාගෙන යනවා මේ සත්වයා. ඒ වගේම භවය පැවැත්මට ඇදිලා යනවා. ඊළඟට කාමෝග භවෝග දිඨි දිඨි වලට ඇදිලා යනවා. අවිජ්ජා අවිද්‍යාවට ඇදිලා යනවා. ওই විදිහේ සැඬ වතුරු හතරක් මැදයි මේ සාංශාරික පැවැත්ම කෙරෙන්නේ. එතකොට මේ සැඬ වතුරු හතරෙන් කොහොමද ඈතර උනේ කියන එකයි බුදු පියාණන් වහන්සේගෙන් ඇසපු ප්‍රශ්නේ. බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර මොකක්ද? ඇවැත්නි මම නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතර වුනිමි. එවත්නි මම නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතර වුනිමි කියලා පිළිතුරු දුන්නා. මොකද ඊළඟට දේවතාව අහනෝ ඒ කෙසේද නිදුකාණී ඔබ එහෙම නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතර වුණේ කියලා තව විස්තර ඇහුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එවත්නි මම යම් අවස්ථාවක නැවතුණා නම් මම ගිලා බැස්සා. මම දඟලුවා නම් මම ගසාගෙන ගියා. ඒ කියන්නේ තමන් වහන්සේගේම සාංශාරික අත්දැකීම්. යම් අවස්ථාවක දැන් මේක අර අර කණින් ප්‍රකාශ කරපු ධර්මානුකූලව ධර්ම කාරණානුව තේරුම් ගන්නව නම් යම් අවස්ථාවක මම උච්ඡේද දෘෂ්ටියට අනුව කාමසුකල්ලිගානියෝගයට අනුව නිෂ්ක්‍රීය විදියට පින්පව් වල විපාකයක් නැත ඒවා පිළිබඳ වැදගත් කමක් නැත කියලා එහෙම හිතාගත්තා නම් ඒ විදිහට ජීවත් වුණා නම් අන්න එහෙම වුණා නම් මට වෙන්නේ එම්පිටින්ම ගිලා බැසීමක් අන්න එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් දැන් පින්පව් පිළිබඳව අර උච්ඡේ දෘෂ්ටිය දක්වනවා කාරණා 10ක්. කොටිම උච්ඡේ දෘෂ්ටියේ දර්ශනය මේ විදිහට විග්‍රහ කරනවා කාරණා 10කින් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි හැටියට දානය කියලා දෙයක් නැත යාගය කියලා දෙයක් නැත හෝමය කියලා කියන ඒ දාන යාග හෝම කියලා කියන අතීතයේ තිබුණු ඒ දීන් ක්‍රම ඒ වායේ කිසිම වැදගත්මක් නැත ඊළඟට හොඳ නරක කර්මවල ඵල විපාකයක් කියලා දෙයක් නැත. ඊළඟට මෙලොවක් කියලා දෙයක් නැත. පරලොවක් කියලා දෙයක් නැත. මවෙක් කියලා විශේෂත්වයක් නැත. පියෙක් කියලා විශේෂයක් නැත. ඉබේ පහළ වෙන ඕපපාතික වශයෙන් උපදින සත්වයින් නැත. මෙලොවත් පරලොවත් පිළිබඳව තමන්ගේ අභිඥාවෙන් දැන ප්‍රකාශ කරන මහාන බමුණන් ලෝකේ නැත කියලා ওই විදිහට නැත නැත කියන කාරණා 10ක් උච්ඡේද දෘෂ්ටිය කියවෙනවා. ඒ 10 වෙනුවට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඇත ඇත කියලා. දානය කියන එක දානයක් ඇත, යාගයක් ඇත, හෝමයක් ඇත, හොඳ නරක කර්මවල වල විපාකයක් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත. ලෝකයේ ඉබේ පහළ වන ඕපපාතික දෙවියන් ප්‍රේතයින් වගේ ඒ විදිහට ඉබේ පහළ වෙන සත්ව විශේෂයන් නැත. ඊළඟට ලෝක මෙලොවත් පරලොවත් පිළිබඳව යථා තත්ත්වයේ අභිඥාවෙන් දැන ප්‍රකාශ කරන මහාන බමුණන් ඇත කියලා ওই විදිහට සම්මාදිට්ඨිය දක්වනවා දසාකාරයක් හැටියට බුදු පියාණන් වහන්සේ අන්නේ දසාකාර සම්මාදිටියෙන් අර උච්ඡේද දෘෂ්ටිය කියන වැරදි නැත නැත කියන 10 ප්‍රතික්ෂේප වෙනවා. අන්න එතකොට අපට පැහැදිලිවම පේනවා උච්ඡේද දෘෂ්ටියෙන් යමක් නැtei කියනවනම් ඒකට බුදු පියාණන් වහන්සේ ඇතෙයි කියනවා. ශාස්ත්‍රත දෘෂ්ටියෙන් යමක් ඇතෙයි කියනවනම් ඒ කියන්නේ අනිත්‍ය ආත්මයක් තියෙනවායි කියලා කියනවනම් ඒකට බුදු පියාණන් වහන්සේ නැtei කියනවා. නැtei කියන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය පිහිට කරගෙන. දැන් එතකොට මේ පින්නතුන්ට ඒක පහසුවෙන් සලකා ගන්න නැවත මතක් කරගත්තොත් උච්ඡේද දෘෂ්ටියේ කියවෙන්නේ නැත නැත කියලා අර මවෙක් නැත පියෙක් නැත ආදී වශයෙන් කිව්වේ මෙලොවක් නැත පරලොවක් නැත කියලා කිව්වේ ඒ වායේ කර්ම කොටිම කියතොත් කර්ම වාදය ප්‍රතික්ෂේප කෙරුණා. යාග හෝම ආදී ඵල විපාකයක් නැත කියලා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ ඒවා ඇත ඇත කිව්වා. ඒවා සාංශාරික වශයෙන් අර කියාපු සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. ආශ්‍රව සහිත බව ඇත්ත නමුත් ඒවා පින් පින් කියන පැත්තට නඹුරු විදිය ධම්මාදිට්ඨිය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ ඒක දශවස්තුක සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා එකට කියනවා. කම්මස්සකතා කියලා කියන්නේ පින්නතුනි කර්මය තමාගේ කොට ඇති. කර්මය තමාගේ කොට ඇති කියන අදහසයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි අර සම්මාදිට්ඨියේ පළමුවෙනි පැත්ත. ඒකෙන් තමයි උච්ඡේද දෘෂ්ටිය කාමසුකල්ලිකාණියෝගය ප්‍රතික්ෂේප වෙන්නේ. ඊළඟට ගැඹුරු පැත්ත තමයි අර චතුරාර්ය සත්‍ය පිළිබඳ ආර්ය ලෝකෝත්තර මාර්ගාංග හැටියට දක්වපු ඒ සම්මාදිට්ඨිය ඒකෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නිගණ්ඨයින්ගේ සාස්වතවාදය. මෙතන ආත්මයක් ඇත කියන එක ප්‍රතික්ෂේප වෙනවා මෙතන පංචස්කන්ධය තනිකර දුක් ගොඩක් කියලා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ මහ පුදුම විදිහේ විසඳුමක් මෙතන ඉදිරිපත් කරන්නේ. මේ සංසාරේ අර ගලාගෙන යන සැඬවතුනේ එකපාරට ඈතර වෙන්න බෑ. ඒ දියවැලකට අහු වුණාම ඒ කෙනෙක් දන්නවා එතන නැවතුනොත් ගිලා බහිනවා. දඟලුවොත් ගසාගෙන යනවා. ওই විදිහේ තත්ත්වයක් දියවැලක තියෙන්නේ. ඒක නිසා එක්තරා ක්‍රමානුකූල උපක්‍රමයකින් ඒකට තමයි අපි කිව්වේ අර අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපුබ්බ ශික්ෂා කියලා ක්‍රමානුකූල ශික්ෂණයකින් ක්‍රමානුකූල ප්‍රතිපත්තියකින් ක්‍රමානුකූල ක්‍රියාදාමයකින් තමයි දියවැලකින් සැඬවාරකින් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක අනුව බුදු පියාණන් වහන්සේ එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව දැන් ගැඹුරින් මේ පින්නොන්තුන්ට සලකන්න පුළුවන්. අර කියාපු අන්ත දෙකට නැවට එන්නේ මොකද කියලා. සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ කාමසුකල්ලිකාණ යෝගියත් ඇතෑරියා, අත්ති කියලා මතාණ යෝගියත් ඇතෑරියා උපමණකින්. ඊට වැඩිය ගැඹුරු දෙයක් ඔතන තිබෙනවා. දැන් මේ ඔක්කොම අපි මේ කියන්නේ යම්කිසි හේතුවක් නිසායි. දැන් බොහෝ විට එමෙතන උගතුන් ප්‍රකාශ කරනවා මේ සසර වැඩෙන්නේ පින්කම් කිරීම තුලින්. ඒ වගේම කර්මය කරන කෙනෙක් නැත්නම් විපාකෙ මිදින කෙනෙකුත් කොයින්ද? මේ ධර්මයේ කොටිම කියතොත් ධර්මයේ අනාත්ම ධර්මයක් නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනාත්ම ධර්මයක් නම් අපි කර කර්මවලට මේ මමයි කියලා කෙනෙක් නැත්නම් කොහොමද මේ මේවා විපාකයක් අපි ලබන්නේ කියලා ඒ ඒ තුලින් නිෂ්ක්‍රියත්වයට අන්තිමට කාමසුකල්ලි කාණියෝගයට පවා යන්න නිදහසට කාරණයක් කරගන්නවා මේක එහෙම පිටින්ම වැරදි අදහසක් ධර්මයේ වරදවල තේරුම් ගත්තු එකක් අතිධාවනයක් ඒකට කියන්නේ තර්ක විතර්ක තුලින් ඇති කරගන්න අතිධාවනයක් පමණ ඉක්මවා යාමක් මොකද බුදු පියාණන් වහන්සේ මෙතන මධ්‍යම ප්‍රතිපදාවෙම කොටසක් තමයි නිත්‍ය ආත්මයක් ප්‍රතික්ෂේප කළ පමණින් බුදු පියාණන් වහන්සේ කර්මය පිළිබඳ වගකීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව කෙනෙක් කර්මයක් කරන්නේ කොටිම කර්මය කියලා කියන එක අවිද්‍යාව තුලින් පැන නගින දෙයක්. හොඳ කර්මයක් හෝ වේවා නරක කර්මයක් හෝ වේවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන විදිහට අවිද්‍යාව නිසායි යම්කිසි තමාට ඕන හැටියට සංස්කරණයක් වශයෙන් පිනක් හෝ පවක් කෙනෙක් කරන්නේ. ඒ කරන පිනට ඒක කිරීමේදී තමා කියන හැඟීම ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් කර කරගත්තු තමා කියන හැඟීමේ වගකීමටම තමයි එතකොට කර්මයට වග කියනවා නම් විපාකයටත් වග කියන්න වෙනවා. කර්මයට වග කියනවා නම් විපාකයටත් වග කියන්න වෙනවා. ඒක නිසා කර්මයට විතරක් වග කියලා විපාකයෙන් බේරෙන්න බෑ තර්ක වලින්. උතනයි තියෙන தත්ත්වය. ඕක බොහෝ දෙනා පටලවා ගන්නවා. අර ලෝකෝත්තර Tamanට ඊටාම ඈත තියෙන Taman ඒ පැත්තට කිට්ටු වෙලාවක් නැහැ. නමුත් අර ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය පෙන්눔 කළා මේ ජීවිතේ අර බුදු පියාණන් වහන්සේ අච්චර දක්වපු අර පින් කිරීම කියන දේවල් ඒ වයින් ගැලවෙන්න බලනවා. එහෙම ගැලවෙන්න බෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ධම්මපදයේ ධම්මපදයේ කියන පොතේ එක පරිච්ඡේදයක් කොටසක් තිබෙනවා අත්වග්ග කියලා. වග්ග කියලා කියන්නේ පරිච්ඡේදය කියන අදහසයි. ආත්ම වර්ගය කියලා ඕවා සමහර විට ඕක පරිවර්තනය කරනවා. බොහෝ විට අන්‍යාගමිකයන් මෙන්න මේ අත්වාග්ගය කියන මේ කොටසේ තිබෙන ආත්ම කියන වචනය වැරදියට අරගෙන බුදු පියාණන් වහන්සේ අනාත්ම ධර්මයක් දේශනා කළේ මේ කියලා තියෙන ආත්මයක් ගැන නේද කියලා ওই විදිහට පෙන්වුම් කරනවා. මෙතන නමුත් කියවන්නේ පින්වතුනි එතන මේ අත්වාග්ගයේ තමා ගැනයි. තමා කියන වචනේ විදිහට එතන ගන්න තියෙන්නේ. ඒක අපට හොඳට පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං පිසෝධේ ආත්ම වර්ගයේම තියෙන ගාථාවක් ඒක තුලින් අපිට පේනවා මේ මේ අත්තනා කියන වචනේ මෙතන ඉඳලා තියෙන තමා කියන අදහසින් බව. මොකද අත්තනාව කතං පාපං අත්තනාව සංකිලිස්සති. තමා විසින් කරන ලද පාප කර්මය තමාව කිලිටි කරනවා. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. තමා විසින් නොකරන ලද පාපය නොකරන ලද පාපය කියලා කියන්නේ පාපය කිරීමෙන් වැළකීම. ඒක කුසලයක් බව මේ පින්නතුන් දන්නවා. එතකොට තමා විසින් නොකරන ලද පාපය තමාව පිරිසිදු කරනවා. එම නිසා සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසිදු බව හෝ අපිරිසිදු බව තමා පිළිබඳ වූ දෙයක්. පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝතේ වෙන කෙනෙකුට බෑ තව කෙනෙක් පිරිසිදු කරන්න. ඉතින් ඒ තුලින් පෙන්눔 කරනවා පැහැදිලිවම බුදු පියාණන් වහන්සේගේ වචනයෙන් අපිට පේනනවා මේක තමා පිළිබඳ දෙයක්. හැමතැනම මෙතන තමා කළා නම් තමා විඳින්න ඕන. අන්න එතකොට මේ ආත්ම කියන වචනය අර නිත්‍ය ආත්මයක් කියලා වැරදි විදියට අතිධාවණයෙන් ගැනීම නිසා තමයි බොහොම කෙනෙක් දන්නේම නැතුව නාස්තික දෘෂ්ටියට වැටෙනවා. බොහොම පඬිතාය, උගත් අය මේව පටලවා ගන්නවා. බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව හරියාකාර තේරුම් නොගැනීම නිසා ඒ අනුව පින් ගැන හිතීම එක මොඩ වැඩක් එකෙන් සසර වැඩෙනවා ඒ විදිහට කල්පනා කරනවා. නමුත් මේ පින පිළිබඳව දුනත් තව කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පින කියන වචනයත් කුසල කියන වචනයත් මේ පින්නුන්ට නිතර හිතට පුරුදුයි නිතර ඒ අනුව හිත යොදවනවා මේ බෞද්ධ පින්නතුන්. මේක තුල තියෙන විශේෂයෙන්ම කුසල කියන වචනේ දක්ෂතාවක්. මෙන්න මේ දක්ෂතාව කියලා කියන්නේ අර පින් මේ මේව බොහෝ විට එක සමාන අර්ථයෙන් වගේ පෙනෙන්නේ මේ වචනේ යදලා තියෙන්නේ අපි පින් කරනවා කියලා කියනවා කුසල් කරනවා කියලා කියනවා නමුත් මේ කුසල කියලා කියන්නේ යම්කිසි දක්ෂතාවක් මොකද්ද දක්ෂතාව අන්න අර සැඬ වතුරෙන් කල්පනාකාරීව ටිකෙන් ටික අයින් කඩලා ඒකෙන් බේරීමයි කුසලය කියලා කියන්නේ. ඒක අනුව බලනකොට මේ පින් කිරීමේදීත් කෙනෙක් ඥානවන්තව මේකේ දියුණුවක් ඇති වෙන හැටියට ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ අඩු වටිනාකමක් ඇති පින් වලින් වඩා උසස් උතුම් උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ පින් කරා යන විදියට ප්‍රතිපදාවක ගමන් කරන්න ඕනේ. ඒකයි නියම කුසලය කියලා කියන්නේ. කුසල කියන වචනේ කොටින්ම සාංශාරික සත්වයා බුද්ධත්වයේ කරා ගෙන යන දක්වාම ඒ පාවිච්චි කරන වචනයක් කුසල කියලා. ඒ දක්ෂකම. සසරේ මේ සංසාරේ අපායට නොගින් සුගතිගාමි වීමත් අපායටවත් සුගතියටවත් නොගින් මුළු මහත් සංසාර දුක කෙලවර කරලා නිවන් දැකීමත් කියන හැම එකක්ම මේ කුසල කියන වචනය තුල තිබෙනවා. දක්ෂකම. එතකොට ඒක කරන්න යන්න අර දියවැලෙන් අයින් කඩ කඩ අර ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් ඒක පාට බෑ මේක නැවතුණත් ගිලා බහිනවා. මේක සංසාර ස්වභාවයයි. ඕකමයි බුදු කෙනෙක් ඕන වෙන්නේ මේ සංසාර ගැටලුව විසඳන්න. මේක ලේසියෙන් කපන්න පුළුවන් ගැටයක් නෙවෙයි. විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. බුදු කෙනෙකුම අවශ්‍ය වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ ඕකයි. ඔක පටලවා ගත්තොත් ඔන්න අමාරුවේ වැටුණා. ණයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේ. ඉතින් එතකොට මෙතන කරන්න පිනකුත් නැහැ. නමුත් කතාව ලෝකෝත්තරයි. කතාව ලෝකෝත්තරයි වැඩ මෙලොවටත් නැහැ, පරලොවටත් නැහැ. අන්න ඒ විදිහ තත්වයක් ඇතැම් මුගතුන් තුල තිබෙනවා. මේවා බොහෝ විට අහන්න ලැබෙනවා. ඒවා තුලින් බොහෝ අය මුලා වෙනවා අසරණ බෞද්ධයින් පවා. ඒකයි අපිට මේක මාතෘකාවක් හැටියට විශේෂයෙන් ඉදිරිපත් කළේ මේ කාරණය පැහැදිලි කිරීමට. එතකොට අය අත්වග්ග කියලා කියන ආත්ම වර්ගය කියලා කියන ධම්මපදයේ කොටස අපි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ එතෙන්දී විතරක් නිත්‍ය ආත්මයක් ගැන ප්‍රකාශ කරන හැටියට නෙවෙයි අන්න අර කර්ම අර කියාපු පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියලා කියාපු ඒ සම්මා දිට්ඨියේ තියෙන මූලික સિદ્ધාන්තයක් පෙන්눔 කිරීමටයි තමා ආවිද්‍යාව තුලින් තමයි අවිද්‍යාව තුලින් තමා කියලා ඇති කරගන්න හැඟීමෙන් යම් පිනක් හෝ පවක් කරානම් ඒකට විපාකයක් ආනිසංශයක් Tamanටම අයිති වෙනවා සාංශාරික වශයෙන්. ඒ සත්‍යතාවය පිළිගත්තා නම් ඊළඟට ඊළඟ කුසල කියන වචනේ ඔස්සේ අපි අර පින ක්‍රමක්‍රමයෙන් අපි උත්සාහ කරන්න ඕන තමා තුළ ඇති ශ්‍රද්ධා ප්‍රඥා ආදී ගුණධර්ම වගා කර ගැනීමෙන් තමන් කරන පින උත්කෘෂ්ඨ පිනක් කරගන්නට. ඒකටත් හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා මේ අපි එක නිදර්ශනයක් කියන්න වෙලාව හැටියට. දැන් මේ පින්නතුන්ට සමහර විට අහලා ඇති දැන් දන් දීම කියන එක හැම කෙනාටම හුරු පුරුදු දෙයක්. මේ දාණය ගැන කියවෙන එක්තරා සූත්‍ර දේශනාවක බුදු පියාණන් වහන්සේ දාන වස්තු එහෙම නැත්නම් දන් දීමේ ආකාර 8ක් දක්වනවා. මෙන්න මේ විදිහට දක්වන්නේ. ඇතම් කෙනෙක් ඡන්දයෙන් දන් දෙනවා. ඡන්ද කියලා කියන්නේ විශේෂ කැමැත්තක් ඇල්මක් නිසා. කෙනෙකුට ඇති ඇල්මක් නිසා ඡන්දා දානං දීති. තවත් කෙනෙක් ද්වේෂයෙන් ගමල ගහලා වගේ මොන කරදරයක්ද කියලා විසිකලා දෙනවා. තවත් කෙනෙක් මෝහයෙන් දුන්නද නුදුන්නදවත් දන්නේ නැහැ. ඔහේ සිහි කල්පනාව නැතුව ඔය දීලා දානවා. අර කළුහා මිටාසිය දුන්නා කියලා පරණ කතාවක් තියෙන ඒ වගේ. මෝහය. ඊළඟට ගරහා සමහර විට ගරහාවට බයයි. අනිත් අය මේකට ගැරහීමක් කරනවා. එහෙම නැත්නම් ගැරහීම් වශයෙන්. ඊළඟට දක්වනවා තවත් කෙනෙක් අපේ මුතුන් මිත්තන් පවත්වපු චාරිත්‍රයක් තමයි දන් දීම කියන එක. ඒ චාරිත්‍රය අපි කඩන්න හොඳ නෑ. අන්න ඒක නිසා අපි දන් දෙන්න ඕන කියලා එහෙමත් දන් දෙනවා ඇතම් කෙනෙක්. තවත් කෙනෙක් කල්පනා කරනවා තවත් ක්‍රමයක් තමයි මම මේ දාණය දීලා සුගතිය උත්පත්තිය ලබන්න ඕන කියලා. දෙව්සැප බලාගෙන දානයක් දෙනවා. ඊළඟට තව හත් වෙනුව දක්වනවා කාරණයක්. තව කෙනෙක් කල්පනා කරනවා දානීය දීමේදී මේ දන් දෙන අවස්ථාවේ මට ලොකු ප්‍රසාදයක් හිතේ සතුටක් ඇති වෙනවා සොම්නසක් ඇති වෙනවා කියලා ඒ සොම්නස ගැන හිතලා දන් දෙනවා. අට වෙනුව දක්වනවා. ඒක ටිකක් ගැඹුරු වචන දෙකක් එතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්තං දානං දීති කියලා. සිත අලංකාර කර ගැනීමට සිතට පිරිකර සැපයීමට දන් දෙනවා. ඒක තමයි උතුම්ම දාණේ හැටියට දක්වලා තිබෙන්නේ. අරවත් දාන තමයි. ඒවා ක්‍රමක්‍රමයෙන් අර ඉහලින් කියාපු ඒවා කලින් කියාපු ඒවා පහත් වී මට්ටමේ දේවල්. මුලට සඳහන් කරන්නේ ඒවයි. අගටම සඳහන් කරන්නේ උතුම්ම දේ. චිත්ත අලංකාර චිත්ත පරික්ඛාරත්තන් දානන් දීති. ඒ කියන්නේ තමන්ගේ හිතේ යම්කිසි වැඩිමක් බලාපොරොත්තු වෙන දන් දෙනවා. අර දෙන දේ වගේ 10000 ගුණයක් ලැබේවා, දියු සැප ලැබේවා. එහෙම නැත්නම් සාමාන්‍ය සමාජික වශයෙන් Tamanට තත්වයක් ලැබේවා, චාරිත්‍රයක් රැක්කා කියලා ගර්හාවට බය ওই විදිහේ දේවල් පටු පරමාර්ථ නොවේ. ගැඹුරු මාර්ථය මොකක්ද? පිනක් දහමක් කරනවනම් Tamange සිත නිවනට ලං කර ගැනීමයි, සිත පිරිසුදු කර ගැනීමයි. ඒ පිරිසුදු කර ගැනීමේ ප්‍රතිපත්තිය තමයි චිත්තාලංකාර, චිත්ත පරික්ඛාරත්තං කියලා හඳුන්වන්නේ. සිත අලංකාර කර ගැනීම කියන එක ඒ වචන දෙක සමහර විට ඔය අටුවාචාරින් මහන්සියලා හඳුන්වන්නේ සමත විදර්ශනා වශයෙන් කියලා. කෙටියෙන් සැලකුවොත් සමතේන් කරන්නේ සමාධිමත් කරලා හිත තැන්පත් කරලා මෘදු කරනවා. මෘදු මොලොක් කරගන්නවා. විදර්ශනාව කියලා කියන්නේ ත්‍රිලක්ෂණය අනුව ගැඹුරින් දැකලා මේ අතහැරීම ත්‍රිලක්ෂණය දේශනාව අනුව. ඒ අත වශයෙන් මේ කාරණා දෙකම තියෙනවා ගැඹුරු අදහසකින් තමන්ගේ හිත දිහා බලලා හිත වැඩිවීම සඳහා දානයක් දෙනවා නම්. ඒක එතකොට අපිට ප්‍රායෝගික වශයෙන් තේරුම් කරනවා නම් ප්‍රායෝගික වශයෙන් ඒක උපකාර කරගන්න ආකාරයට දැන් ඔන්න අපි හිතමු යම් කිසි දාන වස්තුවක් අපි සංඝයා වහන්සේලාට හරි දන් දෙනවා. දෙන අවස්ථාවේ අර කියාපු විදිහට ඕන විදිහකට දෙන්න පුළුවන්. එක ඒ Tamanට තියෙන ඇල්ම නිසා, ද්වේෂය නිසා, ගර්හාවට බියේ චාරිත්‍රයක් හැටියට ඔය නොයෙකුත් විදිහ හේතුන් තියා දෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන් අපි උතුම්ම ඒකෙන් ඉහළින්ම ආනිසංසය නෙලා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි හිතන්න ඕන මේක තුලින් මේ ක්‍රියාව තුලින් මේකට හොඳට අවධානය යොමු කරලා කරන්න ඕන දෙයක් භාවනාමය වශයෙන් මේක තුලින් මගේ සිත මෘදු මොලොක් වෙනවා කොහොමද මෘදු මොලොක් වෙන්නේ දන් දීම කියන ඒ අවස්ථාව ඇත්ත වශයෙන්ම දෙන කෙනාගේ සිත මෘදු වෙන ලබන කෙනාගේ සිත මෘදු වෙන අවස්ථාවක් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් දෙනකොට සිත මෘදු වෙනවා. එපමණක් නෙවෙයි ශ්‍රද්ධාවෙන් දෙනවා සිත පිරිසිදු වෙනවා. ඒත් මොලොක් වෙනවා. ඉතින් කරුණාවෙන් හෝ ශ්‍රද්ධාවෙන් කෙනෙක් දන් දෙනවා. ඊළඟට එපමණක් නෙවෙයි ශ්‍රද්ධාවෙන් දෙන අවස්ථාවේ බුද්ධානුස්සති, ධර්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙන් විශේෂ භාවනාමය වශයෙන් උත් එක සමත වශයෙන් සිත පිරිසිදු වෙනවා. ඊළඟට අන්න විදර්ශනාත්මක කියලා කියන්නේ මේ දෙන අවස්ථාවේ තමන්ගේ හිත තදංග වශයෙන් සුළු වශයෙන් නමුත් ඒ වස්තුව පිළිබඳ ලෝභය අතහරිනවා. අලෝභ සිත ඇති වෙනවා. ඊළඟට ද්වේෂයෙන් නිවත් වෙනවා, අදෝස කියලා කියනවා. මෝහයෙන් නිවත් වෙනවා, මමයි මාගේ කියන හැඟීමෙන් නිවත් වෙනවා. ඒක දෙන වෙලාවට ආයිත් එක මගේ කියලා ඉල්ලගන්නේ නැහෙනේ. ඒ වෙලාවේ තේරුම් ගන්නවා අර බුදු පියාණන් වහන්සේ අනාත්ම හැටියට දේශනා කළේ මේකයි. දැන් මම මේක අල්ලගෙන හිට ගැනීම තුල තිබුණු ඒ බැඳීම දැන් නැහැ නේද? දැන් ඒකෙන් නිදහස් වුණා නේද කියලා. ඒක තුලින් අන්න ගැඹුරින් කල්පනා කළා අලෝභ, දෝස, මොහ කියලා කියන ඇත්ත වශයෙන් නිවන කියලා කියන්නේ ලෝභය, දෝෂය, මොහය ක්ෂය කිරීම නම් එක මුසුළු මොහොතකට හරි මම නිවන් දැක්ක දානිය තුලින්. මම නිවන දැක්ක දානිය තුලින් කියලා කියන්න පුළුවන් නම් අන්න උතුම්ම දානිය. ඒකයි චිත්තාලංකාර චිත්ත පරික්කාරත්නම් සිත සිතේ පින්තූරයක් ගන්නවා නම් හරිම ලස්සන පින්තූරයක්. සිත බොහොම තැන්පත් මෘදුයි මොලොක් ඒ වගේම ගැඹුරින් අර විනිවිද දකින්න ස්වභාවයක් තිබෙනවා අනිත්‍ය ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. අන්න එතකොට මේ දාන පින්කමක් මේ පින්නතුන් කොතිකුත් එදිනදා දාන දෙනවා ඇති. ඇත්ත වශයෙන් මේ විදිහට ගැඹුරින් කල්පනා කරලා දන් දෙනවා නම් වැඩි දෙයක් නැතුවත් සුළු දෙයකින් පවා විශාල ආනිසංශයක් නෙලා ගන්න පුළුවන් මේ පින තුන් දන්නවා දැන් මහා ව්‍යාපාරිකයින් ඉන්නවා සුළු දෙයකින් සමහර විට මහා ධනස්කන්ධ රැස් කරගන්නේ කොහොමද? අතීත සිටවරු අර මීයකුගේ මලකුණකින් සිටුව තනතුරු ලබා ගත්තයි කියලා කිව්වේ. ඒ වගේ අපි ඥානවන්ත වෙන්න ඕන තමන් කරන සුළු පින්කමකින් පවා. විශාල පුණ්‍ය නිධානයක් මෙලොවටත් පරලොවටත් අවසානයේ නිවනටත්. ඇත්ත වශයෙන් අර කියාපු පින් තුලින් දැන් මේ පින්නතුන් බොහෝ විට අහලා ඇති බුදු පියාණන් වහන්සේ දක්වන්නේ පුණ්‍ය ක්‍රියාවස්තු හැටියට දැන් අර දස පුණ්‍ය ක්‍රියා අපි කිව්වා. නමුත් වැඩිව ප්‍රකටව දැක්වෙන්නේ දාන සීල භාවනා කියලා. පින් කඳු තුනක් තිබෙනවායේ දානමය පුණ්‍ය වස්තු, සීලමය පුණ්‍ය වස්තු, භාවනාමය පුණ්‍ය වස්තු. කෙටියෙන් සැලකුවොත් දාන සීල භාවනා කියන්නේ ඔක්කොම පින්කම්. එහෙමනම් ඉතින් දානයට වඩා සීලය උතුම් බව මේ පින්නතුන් දන්නවා. මොකද සීලය උතුම් වෙන්නේ? දානය කියන එක බාහිර වස්තුවක්. සීලය කියලා කියන්නේ තමන්ගේ කය වචන හික්මවා ගැනීමක්. තමා ළඟට එනවා. තමන්ගේ හිතට කිට්ටු වෙනවා එයින්. කය වචන ඉබේ හික්මෙන්නේ නැහැ. ඒක හික්මවන්න හිත යොදන්න ඕන. ඊළඟට ඒ යෙදු හිත හිතට පමණක් හිතට කෙලින්ම අවධානය යොමු කරලා හිත දියුණු කර ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට පින්වතුනි ඒ ඔක්කොම පින් වෙනමින් හැඳින්වෙන්නේ. දානමය පුණ්‍ය කර්මය ඊට වඩා ඉහළයි සීලමය පුණ්‍ය කර්මය. කය වචන හික්මවාගෙන ඊටත් වැඩිය ඉහළයි භාවනාමය පුණ්‍ය කර්මය. භාවනාමය පුණ්‍ය කර්මය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක ගැන විශේෂයෙන් සලකලා එක් අවස්ථාවක මේ කාලේ වගේම සමහර විට ඇතම් පින ගැන බය වෙන අයත් හිටිය නිසා දෝ අපි දන්නේ නැහැ. අතීතයේ එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මා භික්කවේ පුඤ්ඤාණං භායිත්ත. මහණෙනි පින් කියන දෙයට බය වෙන්න එපා. සුඛසේ තම් භික්කවේ අදිවචනං ඉට්ඨස කන්තස පියස්ස මනාපස්ස යදිනං පුඤ්ඤාණි. මේ පින පින් කියලා කියන්නේ ඊ타මත්ම තමන්ට ප්‍රියමනාප වූ ඊ타මත්ම තමන් කැමති වූ සැපයටම කියන නමක්ය කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පින් පිළිබඳ විශාල වර්ණාවක් කරලා ඊළඟට කියනවා මොකද මම එහෙම කියන්නේ මම දන්නවා දීර්ඝ කාලයක් මම සංසාරේ කරන ලද පින්වල මහා ආනිසංස විදපු බව මට ප්‍රත්‍යක්ෂයි ඒකයි මම කියන්නේ කියලා ඊළඟට ඒකට නිදර්ශනයකුත් දෙනවා මහණෙනි මම එක් අවධියකදී සංසාරේ හත් අවුරුද්දක් මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන සම්පූර්ණයෙන්ම මුළු මහත් විශ්වය තුරාම පැතිරෙන අන්දමට හැම කෙනා කෙරෙහි සම මෙත පැතිරෙව්වා. හත් අවුරුද්දක්. ඒ කියන්නේ භාවනාමය පුණ්‍ය කර්මයක්. ඉහළ මට්ටමේ භාවනාමය පුණ්‍ය කර්මයක් කළා. මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන ඒ උතුම් උසස් ධාන තත්වයේ දක්වාම හිත දියුණු කරගත්ත භාවනාවෙන්. ඒකේ ආනිසංස හැටියට මම මෙන්න මෙන්න මේ මේ මේ විදිහේ දේවල් ලැබුවා කියලා එනට ප්‍රකාශ කරනවා. කල්ප හතක්ම ඇති වෙලා නැති වෙන තාක් මම බ්‍රහ්ම ලෝකවල හිටියා ඊළඟට ඒ වගේම දිව්‍ය ලෝකවල චක්‍රවර්ති රාජ්‍ය ওই විදිහට නොයෙකුත් ප්‍රදේශ රාජ්‍ය ওই විදිහට දීර්ඝ කාලයක් මේ තරම් සම්පත් සමූහයක් ලැබුවයි ඊළඟට ඒවා ආවර්ජනා කරලා බලනකොට මට මේක තුල තිබෙන්නේ මෙන්න මේ මේ පින්කම් කියලා හිතුණායි මේ මෛත්‍රී භාවනාව වඩන්න මට උපකාර වුණේ මේවා තුල තිබුණේ ඔක්කොම සරල භාෂාවෙන් සලකලා බලනකොට දානස්ස දමස්ස සංයමස්ස දානය දානය දන් දීම ඊළඟට දම කියලා කියන සීලය දම ඉන්ද්‍රිය දමනය ඊළඟට සංයමය සිත සංවර කර ගැනීම කියන මෙන්න මේ ගුණ ධර්ම වල ආනිසංසයි මේ තරම් මම වින්ද කියලා ඒ විදිහට පින් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒ තුලිනුත් අපට පේනවා එතකොට මේ අපි පටලවා ගන්න අරකයි මේ ධර්මයේ අර ගැඹුරු දේවල් ඒවා ඉදිරියට අරගෙන මෙලවදී මේ මේ මොහොතේදී කළ යුතු දේ අතපසු කරන්න ගියොත් අන්න ප්‍රමාදයට වැටෙනවා. බුදු පියාණන් වහන්සේ අපට නිතරම දක්වනවා මේ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයේ. දැන් දිව්‍ය ලෝකවල ඉන්න ඇතැම් අය ඒ දිවසපත් ඇතහැරලා චුත වෙලා යනවා මිනිස් ලෝකයට. මොකද බුද්ධෝත්පාද කාලයක තමයි කෙනෙකුට පින් රැස් කරගන්න පුළුවන් වන්නේ බෝධිසත්වරුන් පවා සමහර විට දිව්‍ය ලෝකවල ඉඳගෙන ගන්න ඒ සැපස ඉඳින එක පමණයි. පින් උපයන්න ඕන නම් මනුෂ්‍ය ලෝකයට එන්න ඕන බුද්ධෝත්පාද කාලයක අර කියාපු පුණ්‍ය ක්‍රියාවස්තු 10ම අර සිටු මෙදුරේ තියුණා වගේ ඒ බුද්ධෝත්පාද කාලයක කෙනෙකුට ඒවා රැස් කරගන්න පුළුවන්. පුණ්‍ය නිධාන රැස් කරගන්න පුළුවන්. අර කිව්වේ ජල බිය, ගිනි බිය, රජ බිය ආදීන් විනාශ නොවන අන්දමේ අනුගාමික නිධාන වශයෙන් පින් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම Tamanගේ යම් යම් ප්‍රනිදි ප්‍රාර්ථනා තිබෙනවනම් ඒවාට උරාගෙන එන හැටියට ඒවා මුදුන්පත් වෙන හැටියට ඒ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන පින් කරන්නත් පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම පින් කිරීමේදී මේ පින්නතුන් කල්පනා කරන්න ඕන අර කියාපු අර කාරණා අටක් කිව්වා ඒවායේ අර පහත් හැටියට සැලකෙන පහත් පරමාර්ථයදිව දන් දෙන්න නරකයි. තම කෙනෙකුට විශේෂ ඇල්මක් තියෙන නිසා එයාට තිබෙන ඇල්ම නිසා දෙන්න නරකයි. දේශය නිසා, ගර්හාවට බය, මෝහය නිසා ওই විදිහ අවස්ථාවල් ඉවත් කරලා ඒකට හිත නිතර සකස් කරගෙන ඉන්න ඕනේ. ඇත්ත වශයෙන් ඒ තුලින් අපිට පේන්නේ භාවනාමය මනසක් ඇති කෙනෙකුට සුළු දෙයකින් පවා විශාල පුණ්‍යස්කන්ධයක් නෙලා ගන්න පුළුවන්. ඒ භාවනාමය මනස තුල අන්න තියෙන ශ්‍රද්ධාව, තියෙන ප්‍රඥාව තිබෙනවා. ඒ සතිය තියෙනවා සම්පජඤ්ඤය තිබෙනවා. අන්න ඒ බඳු තත්වයක් ඇති කෙනෙකුට අර ධර්මයේ කියලා තියෙන ආකාරයට තුන් සිත පහදවා පින් දෙන්න පුළුවන්. තුන් සිත පහදවා පින් දෙන එක කියන එක මේ පින් තුනක තිබුත් අහලා තියෙනවා. පුබ්බේව දානාසුමනෝ කතං දදං පුඤ්ඤං චිත්තං පසාදයන් දත්වා ආත්මනෝ හෝති කියලා. එතකොට දෙන්න කලිනුත් හොඳ සොම්නසකින් කිසිම පැකිලීමක් නැතිව ලොකු සොම්නසක් ඇති කරගන්න පුළුවන් පූර්ව චේතනා වශයෙන් තමන් පින්කම අරමුණු කළ අවස්ථාවේ ඉඳලම දෙන අවස්ථාවේ දෙන අවස්ථාවෙත් සති සම්පජඤ්ඤයෙන් යුක්තව සද්ධාවෙන් ප්‍රඥාවෙන් ඒ කටයුත්ත කරනවා නම් ඒ තැනත්තාට ලොකු හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා පැහැදීමක් ඇති වෙනවා ඊළාට කළාට පස්සෙත් පසුතැවිල්ලක් නොමැතිව ජීවිතාන්තය දක්වාම සතුටු වෙන්න පුළුවන් වටිනා දෙයක් මම කළා කියලා අන්න ඒක තමයි පුඤ්ඤම් මේ කතන්ති නන්දති කියලා අර ගාථාවේ ප්‍රකාශ කළේ මා පින් කළා කියන කියන ඒ සිතිවිල්ල පවා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් කාරණයක් ඒක නිසා වෙන්නේ නැති අර සුමනා මරණ අවස්ථාවේ මරණයට බය නැහැ කියලා මැරෙන්න මොහොතකට කලින් ප්‍රකාශ කළේ. ඒ තරම් අර නිතරම තමන් කළ ජීවිතය ගැන ආවර්ජනා කරලා බලනකොට පසුතැවිල්ලක් නැහැ. මරුණාට පස්සේ යන්නේ හොඳ තැනක බවයි හරියටම දන්න නිසායි අර විදිහට නිර්භයව කතා කළේ. අන්න ඒක නිසා අපි මේ කථාන්තර තුලින් අපේ ජීවිතවලට ගත යුත්තේ අර සාමාන්‍ය කථාන්තරයක් හැටියට බලනකොට මෙතන ලොකු දෙයක් නැහැ. මීට වැඩිය රසවත් කථාන්තර තියෙනවා කෙටි කතානාව කතා ආදී ගත යුත්තක් නම් නෑ ඒවයි. නමුත් මේ පොඩි කතාන්තරයක් තුලින් දුන්න අපට තේරුම් ගන්න පුළුවන්. ඒව තමයි ගැඹුරින් විග්‍රහ කරලා බලනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය මේ අපි කා සඳහා මේ කර කියාපු ගතුන් කීප දෙනා සඳහා නෙවෙයි මේ සංසාරේ අර සැඬවතුරට ගසාගෙන යන හැම සත්‍යයකටම මේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් පුළුවන් නිවන් කරා යන්න උත්සාහයක් කරනවා නම් ඒකට අවශ්‍ය දේවල් අප තුල තිබෙනවා අප ළඟ තිබෙනවා තිබෙන බව දන්නේ නැතිකම විතරයි අඩුපාඩුව තියෙන්නේ එතකොට අපට ඕන කරන්නේ ඒවා අප ළඟ තිබෙනවා ඒවා සම්පාදනය කරලා හරියට පිළිවෙලට පෙළ ගස්සලා ගත්තොත් අපට පුළුවන් බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය අනුව අර කියාපු දෙආකාර සම්මාදිටියම උපකාර කරගෙන මේ සසරින් එතර වෙන්න. අර කියාපු ඡාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියලා කියන අර අපි පහළ මට්ටමේ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන දශවස්තුක සම්මාදිටිය. එතෙන්දී මතක තියාගන්න ඕන තමන් කර්මය කළා නම් ඒ කර්මය ඒක විපාකේ එනකොට මේක මම නම් නෙවෙයි මන් දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. එහෙම තේරුම් නොගත්තත් ඇත්ත වශයෙන් දැන් අපි හිතමු මේ ජීවිතේ නම් සමහර විට සමහර විට ඒ දත් දකින්න ලැබෙනවා. තමන් කරන පාප කර්මයට පාප කර්මයට සමානම විපාකයක් තුලින් අන්න මට මේක තමයි විපාක දුන්නේ කියලා අනිත් අයට නොකියුවත් හිතට දැනෙන විදියට ඒ විදිය විපාක දෙන අවස්ථාවල්. පරලෝකීයක දැනෙනව නම් ඇත්ත වශයෙන් අභිඥාලාභියෙක් කියන තුරු එහෙම නැත්නම් දැන් කාලෙන් නොයෙකුත් විදිහේ ඔය අලුත් ක්‍රම ඔය වශීකරණ ආදී දේවල් තුලින් ඔය සිද්ධ වෙන සිද්ධි කීපය තුලින් ඕවයින් තමයි ඉතින් දැන් නම් දැනගන්න පුළුවන් වෙන්නේ අතීතයේ අභිඥාලාභින් බුදු පියාණන් වහන්සේලා ඒවා පැහැදිලිවම පෙන්눔 කරා මෙන්න මේ මේ අතීත කර්මය නිසා මේ සිදු වුණේ කියලා අන්න ඒ විදිහේ තත්වයක් තියෙනවා. ඒකට ඒ වගකීම ප්‍රතික්ෂේප කරන්න බෑ. කර්මයට වග කියනවා නම් විපාකයටත් වග කියන්න ඕන. එතෙන්දි තමා එතෙන්දි තමා නොවේ කියලා කියන්න බෑ. අනික නිසා අපි මතක තියාගන්න ඕනේ මේ ආත්ම වර්ගයේ ආත්ම කියන වචනය අපි අර අන්‍යාගමිකින් වගේ මේක මේ තර්කයක් කරගෙන බුදු පියාණන් වහන්සේ ආත්ම දේශනාව කළාට මොකද මෙන්න මෙතන ආත්මයක් කියනවා කියලා එතන වරදවලා ගන්න නරකයි. මෙතන කියන්නේ අර කර්මයක් කිරීමේදී කොටින්ම කර්මයක් කියලා කියන්නේ මෙතන පෞද්ගලික අදත්වයක් තියෙනවා. ඒක විපාකයක් දෙන කර්මයක් වෙන්නේ අවිද්‍යාව තුලින් ඒක පැන නගින නිසායි. ධර්මානුකූලව ඒකට කියන වචනේ සංස්කාර. සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසායි. එතකොට ඒක අපි පිළිගන්නවා. ඒ தත්ත්වයේ ඉඳලා තමයි ක්‍රමක්‍රමයෙන් අපි අර මධ්‍යම ප්‍රතිපදාව තුලින් ඒ පින උත්කෘෂ්ඨ පිනක් කරගනිමින් කුසලය උත්කෘෂ්ඨ කුසලයක් කරගනිමින් ක්‍රමක්‍රමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර භාවනාමය වශයෙන් දියුණු කළා අර සිල්ලර හැටියට එකින් එක පිරිසුදු කරගත්තු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒවා එක සිතක එක මොහොතක ශීඝ්‍රයෙන් පහළ වෙන අන්දමට ලෝකෝත්තර මාර්ගඥාන ලෝකෝත්තර අර්ගියාපු අර ලෝකුත්තරා මග්ගංගා කිව්වේ එක සිතක අර අටම එක මොහොතකට පහළ වෙනවා දැඩි මාර්ග සමාධියක් හැටියට ඒ මාර්ග සමාධියෙන් තමයි සංසාරික අර කෙලෙස් මට්ටම් බිඳලා සතර අපායෙන් මුදවලා මුළු මහත් භවයෙන් මුදවලා උතුම් මහා අමා මහ නිවනින් කෙනෙකුට විමුක්තිය සරසා දෙන්නේ අනිත් කොටේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කර්මය කියන එක සාමාන්‍ය සුළු පටු වචනයක් නෙවෙයි මේක බොහොම නිවන් දක්වාම අපිට අර්ථවත් ඉදිරිපත් කරන්න පුළුවන් වචනයක් දැන් මේ කෙටි ගාථාවෙන් ඉදිරිපත් වුණ මේ කාරණා අපේ ජීවිතයට ලං කරගනිමින් දැන් මේ පින්නතුණුත් අත්ත වශයෙන්ම වටිනා ශීලයක් සමාදන් වුණා එදිනෙදා තම තමන්ගේ ප්‍රමාණීය නිදාන ආදී පින්කම් කරනවා ඊළඟට විශේෂයෙන් උනන්දු වෙන්න ඕන භාවනාමය වශයෙන් භාවනාමය පින තමයි පිනකින් උතුම් උතුම් පින නම් භාවනාමය කියලා අතීත කවිය කියලා තියෙන පින් වලින් උතුම් පින නම් භාවනා පිනයි අන්න ඒ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට භවයේ පවා දීර්ඝ කාලයක් අර දිව්‍ය බ්‍රහ්ම සැපල පවා ලබා දෙනවා භාවනාමය පින. නමුත් භවය නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඕනේ වනායි සාර්ගික විපාක උනත් අවසානයේදී අර හිත දියුණු කර ගැනීම අනිවාර්ය ප්‍රතිඵලයක් හැටියට ඒ කෙලෙස් මට්ටම් ඉවත් වෙනකොට ඒ ප්‍රඥා ආලෝකය තුලින් තමයි කෙනෙකුට අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට මේ අද පින්නතුන් මේ යම් යම් මට්ටම් වලින් අර මොහොයට සීලා සීල් වලින් සීලය සම්පූර්ණ කරගත්තා භාවනාමය වශයෙන් ඊළඟට මේ අවස්ථාවෙත් දීති මේ ධර්ම දේශනාව තුළින් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් උපකාර වන මේ ධර්මයන් තමන්ගේ චිත්තසංතාන වල ඇති කරගන්න ශක්තිය ලැබුණා කියලා අපි හිතනවා. ඒ සියලු කුසල සම්භාර උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් බණ භාවනාවල අප්‍රමාදීව දෙමින් හැකිතාක් ඉක්මනින් මේ බුද්ධෝත්පාද කාලයෙන් ගත යුතු උපරිම ප්‍රතිඵලය ගනිමින් තමන්ගේ ප්‍රාර්ථනේ පරිදි විශේෂ ප්‍රාර්ථනා බුද්ධත්වය ආදී ප්‍රණිධියක් නැත්නම් හැකිතාක් ඉක්මනින් අර සෝවාන් ආදී මාර්ගඵලයෙන් සතර පායෙන් මිදලා අවසාන වශයෙන් අරහත්ත්වයේ තුලින් උතුම් මේ විසුළු මහත් සංසාර දුක්ඛයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මහා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණය කුසලයක් හේතු වාසනාවක් ප්‍රාර්ථනා කරගෙන ඊළඟට ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඇතුළු අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්වයින් සිටිනවා නම් අපගේ ඥාතීන් ඇතුළු හැම දෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙයි තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියන්න එත්තාවතා චම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨාය භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු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 පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.